තෙරුවන් සරණයි. කාමගු සූත්‍රය. සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 537 වෙනි පිටුව. කාමගු සූත්‍රයේ කාමක සූත්‍රය ဒုတိ ය කාමක සූත්‍රය විදිහටත් ඒකේ දකින්න ලැබෙනවා අපිට කොටස් දෙකකට. මුලින්ම අපිට මේ කාමක සූත්‍රය විදිහට 535 වෙනි පිටුවේ දකින්න ලැබෙන්නේ ඊටාම කෙටි දැක්වීමක්. අපි බැලුවොත් එක් කලක ආයුෂ්මත් කාමක තෙරණුවෝ මච්චි අම්බාටක වනයේ වැඩ වාසය කරන කලී චිත්ත ගැහැවි තුමා ඇත්ත ගෘහපතිතුමා තර මේ කාමුකු තෙරුන් වහන්සේ බැහැ දකින්න පැමිණෙනවා ආශ්මත් කාමුකු වෙත එළඹ එකත් පසක වුන් චිත්ත ගුහ ප්‍රතට ආශ්මත් කාමකුත් තෙරණෝ මේ වදාළ සේක ගැහැවිය නිදස්සු සුදු ඇස්මක් ඇති එක් දැවියක් ඇති රියෙක් තිබේ එක් දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳු <coughs> බැඳුම් රහිත එන්න හෝ බලවයි මෙන්න මේ වාක්‍ය දේශනා කරනවා නෙලංගෝ සේත පජ්ජා දෝ ඒකාරෝ වත්තති රතෝ අනීකං පස්ස ආය ආයන්තං ජින්න සෝතං අකන්දාන්තේ ආබන්දන්ති. එතකොට මෙතනදී මේ වාක්‍ය තුල තියෙන කාරණාව ගැහැවිය සැකවෙන් වදාළ මේ දේශනාවේ අරුත විසින් කෙසේ දත යුතුදයි ඔන කාමකු තෙරුන් වහන්සේ මේකේ අරුත ගැන අසනවා. භාග්‍යතුන් වහන්සේ විසින් මේ වදාරණ ලේක්සේක් දැයි. එතකොට ගැහැවිය එසේය. දැන් චිත්තගෝපතුමාණන් භාග්‍යතුන් වහන්සේ මේ වදාළාද කියලා. ගැහැවිය එසේය. දැන් මේ අපි පරිවර්තනය තමයි මේ කියවෙන්නේ. එතකොට මොහතක් එතකොට තිස්ස ගෝපතිතුමා ඉක්බිති නිහඬව සිට මොහොතක් ආශ්මත් කාමගුතරොන්ට මේකේ තේරුම චිත්ත ගුවපතුමා පැහැදිලි කරනවා. වහන්ස නෙලංග නෙලංගා සේත පජ්ජාදෝ මේ නෙලංග කියන්නේ සීලයට. සේත පජ්ජාදෝ කියන්නේ විමුක්තියට. එකාරෝ වත්ති රතෝ. එතකොට එකාර කියන්නේ සිහියට. එතකොට වත්ති කියන්නේ ඉදිරි ගමනට. රතෝ කියන්නේ එතකොට මේ මහා භූතයෙන් හැදුණු බත් පිඩු වලින් යැපුණු මේ කයට කියන නමක් තමයි රතෝ රත කියන්නේ. එතකොට මේ සීලෙන් තෙතුණු ඒ විමුක්තියට පැමිණි එතකොට ඉදිරි ගමනට හා පසු ගමනට ඒ කියන්නේ නේලාංජෝ නේලාංගෝ සේත බජ්ජාදෝ සීලේ සමන්විත සේතපජ්ජාතෝ විමුක්තියටපත් වුණු එකාරෝ එතකොට සිහියෙන් එකාරෝ සිහියෙන් සිහියට සිහියෙන් කටයුතු කරන වත්තති ඒ ඒ නිවන් මග යන ගමන මේ කියන්නේ සීලයෙන් විමුක්තියෙන් අසීයෙන් යන ගමන නේරංජන් සීලෙන් සේතපජ්ජාදෝ විමුක්තියට එතකොට එකාරෝ සිහියෙන් වත්ති ඒ නිවන් මග යන ගමන රත්තෝ එතකොට මේ කාර්කජ කය එතකොට එතකොට අනීකං පස්ස ආයතනං එතකොට අනිගම් පස්ස ආයතනං කියන්නේ එතකොට මෙතන පස්ස ආයතන. එතකොට හිස් දැන් මෙතන ඒ කියන්නේ රහතන් වහන්සේලාට කියන නමක් තමයි මේ ආයත කියන නම. එතකොට මේ තේරුම මේ මේ බුදුදහම් ත්‍රිපිටක ග්‍රන්ථයේ තේරුම පැහැදිලි කරන ආකාරය මේ ගාථාවේ. එතකොට මේ මේ චිත්ත ගෘහපති මෙන්න මේ විදිහටයි ඒක පැහැදිලි කරන්නේ. සෝත කියන්නේ තෘෂ්ණාවට. එතකොට අනිගම් පස්ස ආයතං ජින ජින්න සෝතං අබන්දන් නැති. එතකොට අර තල්ගසක් හිස්සුන් කළ තල්ගසක්සේ ඒ රහතන් වහන්සේ එතකොට රාගේ, දේසේ, මෝහය, නීගයකි. ඒ කියන්නේ අනීගං කියනකොට රාග දේශමෝ ප්‍රහීන කරලා. එතකොට රහත් මහණු වහන්සේ විසින් ඒ හුසුන් හිස සිඳලු තල් ගසක් මෙන් එතකොට මතු නූපදාන ස්වභාව ඇතේ එයින් රහත් මහණු අනීගයයි කියනු ලැබේ. වහන්ස ආයත්ත යනු රහතුන් වහන්සේටම නමකි. වහන්ස සෝත යනු තෘෂ්ණාවට නමකි. එතකොට රාගදේශමෝ කෙලෙස් සිඳ හිසේ සිඳලු තල්ගසක්සේ නැවතහට නොගන්න බව ඒ ආයත ස්වභාවය ඒ රහත් ස්වභාවය රහතන් වහන්සේගේ ස්වභාවය එතකොට මෙන්න මේ රහත් මහණෝ ජිනසෝතයයි කියන ලැබේ. අන්න මේ රහතන් වහන්සේට කියන ජිනසෝත කියලා කියනවා. તો ජිනසෝත අබන්දන් නැති. ඒ කියන්නේ යලි හට නොගන්නා බව මතු නූපදනා ස්වභාව ඇති අබන්දන් කියුවේ එකයි අබන්දය අබන්දනේ අබන්ධනය බන්ධනයක් නැහැ ආබන්ධනය අබන්ධ නැති අටගැන්මක් නැහැ නැවත නැවත උප්පත්තියක් නැහැ. එතකොට මේ මෙන්න මේ තමයි මේ සූත්‍රයේ තේරුම. එතකොට මේ සූත්‍රය හොඳින් පැහැදිලි වෙනවා සීලයෙන් විමුක්තියෙන් ඒ සිහියෙන් ඒ රාග දේශමෝ කෙලෙස් සංසිඳලා ඒ රහතන් වහන්සේගේ තෘෂ්ණාව මුලින් සිඳලා නැවත උප්පත්තියක් නැතිවීමයි මේ ගාථාවේ තේරුම. එතකොට නේලංගා සෝතපජ්ජාදෝ ඒකාරෝ වත්තති රතෝ අනීගම් පස්ස ආයතනං ජින්න සෝතං අබන්දන්නති මේ නැවත උප්පත්තියක් නැහැ. එතකොට මෙන්න මේ දේ මේ තේරුම එතකොට චිත්ත ගෘහපති පැහැදිලි කරනවා. එතකොට අපි එනවා මේකේ එකෙන් පළවෙනි කොටස අවසන් වෙනවා. එතකොට ඊගාවට කියනවා ඉමස්ස කවාහං බන්තේ භගවතා සංකිට්ඨේන බාසිතස්ස එවං විතරේන අත්තං ආජානාමීති ලාභවත තේ ගහපති සුලන්දේන ගහපති යස්සතේ ගම්බීරේ බුද්ධ වචනේ පඤ්ඤා චක්කු කමතීතේ එතකොට වහස භාග්‍යවතුන් වහන්සේ විසින් සැකවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දේශන මෙසේ දනිමි ගැහැවිය එබඳු තොපගේ පැහැස පැනස ගැඹුරු බුදු වදනේ පවතීද ගැහැවිය ඒත් අපට ඒකාන්තයෙන් ලාභයකි. ද මේ විදිහට කාමක සූත්‍රය තුළ පැහැදිලි කරන මේ කාරණාවෙන් පස්සේ නැවතත් අපිට සංවාදයේ දකින්න ලැබෙනවා. මේ විදිහටම චිත්ත ගැහැවිත මේ ආයස්මත් කාමගෝතරුන් වෙත එතකොට අර විදිහටම සංකාර කතකෙන් පනවම්ද එතකොට අහනවා සංඛාර යනු කුමක්ද කියලා. එතකොට කාමක තෙරුණහස පිළිතුර දෙනවා සංඛාර තුනකි. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, චිත්ත සංඛාර. එතකොට චිත්ත ගැහැවිය ආයුෂ්මත් කාමකු තෙරුන්ගේ වචනේ පිළිගෙන අනුමෝදන්ව ආයුෂ්මත් කාමකු තෙරුන් මතු දැක්වෙන පැනේ වහන්ස කාය සංඛාර කවරේද වචී සංකාර කවරේද? චිත්ත සංකාර කවරේද? මුලින් ඇහුවා සංකාර කවරේද කියලා. එතකොට කිව්වා වචී සංකාර, කාය සංකාර, චිත්ත සංකාර කියලා. ඊට පස්සේ කාය සංකාර කවරේද? වචී සංකාර කවරේද? චිත්ත සංකාර කවරේද කියලා ප්‍රශ්න කරනවා. ආස්වාස ප්‍රාස්වාස කාය සංකාරය දැන් කාමකු තෙරුණාසි පිළිතුරු දෙනවා. විතක්ක ਵਿਚාර වචී සංකාරය සංඥා වේදනා චිත්ත සංකාරය මනව වහන්සේ යන චිත්ත ගෘහපතිතුමා නැවතත් ප්‍රශ්නයක් අහනවා. දැන් එතකොට අපි මේ අපිට දකින්න ලැබෙනවා චුල්ල වේදල්ල සූත්‍රය තුළ අපි දන්නවා ධම්ම දින්න විසාක උපාසකටත් මෙන්න මේ දේම ප්‍රකාශ කරනවා. විසාක කාය සංකාරයට යටින් තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයයි. වචී සංකාරයට යටින් තියෙන්නේ විතක්ක ਵਿਚාරයයි. චිත්ත සංකාරයට යටින් තියෙන්නේ වේදනා සංඥායයි. මෙන්න මේ දෙබසම අපිට දකින්න ලැබෙනවා මේ කාරණාවම කාමකුතරුන් වහන්සේත් පවසනවා. අපි එක සූත්‍රය තුලින් බැලුවොත් කත්තිනෝකෝ බන්තේ සංකාරාති තයෝකෝ ගහපති සංකාරෝ සංකාරා කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝති සාදුබන්තේ කෝ චිත්තෝ ගහපති ආයස්මතෝ කාම බුස්ස බාසිතං අබිනන්දීවා අනුමෝදිත්වා ආයස්මාතං ආයස්මන්තං කාමගුං උත්තරින් පඤ්ඤාං ආපුජ්ජේ කතමෝපන බන්තේ කාය සංකාරෝ අනස්කාය සංකාරක් ඇහුවා කොහොමද කියලා කතමෝ වචී සංකාරෝ කතමෝ චිත්ත සංකාරෝ ආනාපාන ආස්වාස ප්‍රාස්වාසකෝ ගහපති කාය සංකාරෝ විතක්ක ਵਿਚාර වති සංකාරෝ සංඥා වේදනාච චිත්ත සංකාරෝති. සාදු බන්තෝති අනේක පිළිගත්තා. සාදු බන්තෝ කියන්නේ පිළිගන්න ආකාරයයි. කෝ චිත්තෝ ගහපති. වහස කුමක් හේයින් ආස්වාස ප්‍රාස්වාස කාය සංකාරද කුමක් හේයින් විතක්ක ਵਿਚාර වචී සංකාරද කුමක් හේයින් සංඥා වේදනා චිත්ත සංකාරද ගැහැවිය ආස්වාස ප්‍රාස්වාස කායිකේ මේ දහම කය පිළිබඳව ඒයින් ආස්වාස ප්‍රාස්වාස කාය සංකාරය ගැහැවිය. පළමු තාර්කය කොට විතර්කය කොට පසුව වාද බේදේ කරයි. ඒයින් විතක්ක ਵਿਚාර වචී සංකාර වේ. සංඥාත් වේදනාත් චිත්ත චේතසිකය මේ දහම් වූ සිත පිළිබඳ එයින් සංඥා වේදනා චිත්ත සංකාර වේ මනව වහන්සේයි චිත්ත ගැහැවි මෙතෙහි මත්තේයිද පැනයක් පමුණු. දැන් එතකොට මෙන්න මේ කාය සංකාර වචී සංකාර මේ චිත්ත සංකාර කියලා මේ තුන් සංකාර අපි ඔබට මේ ප්‍රායෝගික පැතිකඩ පෙන්නවා මේ ධර්මයේ තුල. එතනදී අපගේම ප්‍රායෝගික අධ්‍යක්ීම් අපි ඔබට ඉදිරිපත් කළා. එතනදී අපි ඔබට මනාව සැකවින් මේ කාරණා ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඔබ දන්නවා මේ අනාත්ම ධර්මයක් බව. ඔබ දන්නවා චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියනකොට මේ මේ හැම විශාල ඔබට හැම සූත්‍රකම වගේ දකින්න ලැබෙන දෙයක් තමයි රූප අනිච්චතෝ අනිච්චතෝ ඒ වගේම තමයි චක්කු නිච්චතෝ අනිච්චතෝ. එතකොට මේ අනිච්ඡම් බන්තේ කියන්නේ තොර ඇස නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි ස්වාමීනි. අන්න එහෙමනම් ඒ දුකසව දුක්ඛම්බන්තේ මහණෙනි එහෙමනම් ඒ ආත්ම වශයෙන් ගත හැකිද? ඒ තමම ඒ ස්වාමසය මේසෝ අත්තා නොහේතම් බන්තේ. ඒ කියන්නේ මේ ආත්මයක් කියලා හැදිලා තියෙන්නේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල කියන මෙන්න මේ අසකන දිවනාසය කය කියන ආයතන වලින් හැදුණු දෙයින් තමයි මනෝ සංකාරයෙන් දෙයක් බවට අපිට පෙන්වලා තියෙන්නේ. අපි මේ විදිහට තමයි දෙයක් හඳුනාගන්නේ. එතකොට ඇහැට ආවේ වර්ණයක් ඇහැට වර්ණයක් කනට ශබ්දයක් එහෙනම් නාසයට ගන්ධයක් දිවට රසක් කයට උණුසුම සීතල තද ගතිය පොට්ටබ්බ මේවා එකට එකතු වෙන එකයි මනෝ විඥාන කියන්නේ. හැබැයි මේවා එකට එකතු වීමෙනුයි මේ ආත්මීය දැනීමක් අපිට ඇති කරලා තියෙන්නේ. මේ ආත්මයක් හැදිලා තියෙන්නේ එහෙමනම් ඒ ඒක බුදුනාසයන පැනේනොත් අපිට හොඳින් මනාකොට දකින්න ලැබෙනවා. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ ඒ දුක්ඛම්බන්තේ එහෙමනම් ආත්ම වශයෙන් ගත හැකිද කියලා අහන්නේ. එහෙනම් ඒ ඇස අනිත්‍ය නම් ආත්ම වශයෙන් ගන්න බෑ කියන එකයි. එහෙනම් ආත්මයට කලින් තිබිච්ච එකක් වෙන්න බෑ. එහෙනම් ආත්මේ හැදිලා තියෙන ඇස කන දිවනාසය. ඒකයි චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ කියන ඇස අනිත්‍ය නම් මහණෙනි එය ආත්ම වශයෙන් ගත හැකිද නොයතම් බන්තේ කියනකොට එහෙනම් ඇසට ආවේ වර්ණයක් හැඩතලයක් අපි හදාගත්තේ දෙයක් shabdayak එකතු කරගෙන ඒක මනෝ විඥානේ දැන ගැනීමේ නම් ආත්මීය දැනීමක් වෙන්නේ ඒ හරහායි අන්නේතන ආත්මීය දැනීමක් නැති බවයි අපිට එහෙනම් මේ අනාත්ම ධර්මය අපිට හමු වෙනවා එතනින්ම එහෙනම් ඒකම අපිට දකින්න ලැබෙනවා මේ තුන් සංඛාර කියනකොට සබ්බේ සංඛාරා කියනකොට අපි දන්නවා ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම තමයි මේ මේ ප්‍රසාදේ සිද්ධ වෙන්නේ. දැන් මව කුසෙන් එළියට එන දරුවෙක් හුස්ම වැටුනේ නැත්තම් මල කඳක්. එහෙනම් මස් කැදැල්ලක්. එන එක වල්ලා දානවා. එතන පණ තියනවා කියලා අපි කියන්නේ. එහෙනම් හුස්ම වැටෙනවා නම් අපි කියනවා පණ තියනවා කියලා. ඕනම මොහතක හුස්ම වැටෙන එක නැවතුනොත් අන්න එතන පණ නැහැ. පණ නැහැ කියලා අපි කියනවා. ප්‍රාණයක් නැහැ කියනවා. එහෙනම් අපි කියනවා මල කඳක් කියලා. එතකොට මේ මේ කර්කජ කය මේ ශරීරය මුත කලාබරේ මේ මැෂින් එකක් වගේ මේක ක්‍රියාත්මක වෙනවා. මේක තුල තමයි උපදින්නේ මෙන්න මේ කියන ආරෝපණය, චිත්ත ආරෝපණය. හැබැයි මේකට ආස්වාස ප්‍රාස්වාස වෙනකන් තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේක ආත්මයක් කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. හොඳටම පැහැදිලි වෙනවා මෙතනමයි සකස් වෙන්නේ කියලා. මෙන්න මේ සකස් වෙන ආකාරය තමයි මේ ධර්මය අවබෝධ වෙනවා කියන්නේ. එහෙනම් මේ අනාත්ම ධර්මය අවබෝධ වෙන්නේ. ආත්ම කතාවක් නෑ. කොහෙන්වත් ආපු කතාවකුත් නෑ ආත්මෙකුත් නෑ කොහෙවත් යන ආත්ම කතාවකුත් නෑ. ආත්ම කතාවක් මේකේ නෑ. මේ ධර්මයේ අනාත්ම ධර්මයක් කියනකොට එහෙම දෙයක් නෑ. බුදුන් වහන්සේ කොහෙවත් දේශනා කළා නෑ ප්‍රතිසන්දි සිත්වත් චුති සිත්වත් ගැන. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රතිසන්දි සිතක් ගැන බුදුන් වහන්සේ දේශනා කළා නැහැ. බුදුන් වහන්සේ මරණින් මත්තේ යන විඥානයක් ගැන කතා කරන්නේත් නැහැ. ඇත්තරම මෙහෙම දෙයක් ගැන කතා කරන්න බෑ. ධර්මයට අනුගතත් නැහැ. ඒ පරම සත්‍යයට අනුගත නැහැ. ඒක අපේ හිතලුවක් වෙනවා. මේ විඥානය කියන්නේ දැනෙන ස්වභාවයට. චක්කු විඥානය කියන්නේ එතන ශබ්දේ දැනෙන. වර්ණේ දැනෙන. සෝත විඥානය කියන්නේ ශබ්දේ දැනෙන. එතකොට ගාහනා විඥානේ ගඳ දැනෙන. ජීව විඥානේ රස දැනෙන එක. එන කාය විඥානේ කියන්නේ පොට්ටබ්බ කියන්නේ මේ කාය විඥාණයටයි. එන උණුසුම සීතල තද ගතිය වර්ණ ශබ්ද ගන්ධ මේ මේ එකතු වීමයි එතකොට මනෝ විඥානය කියන්නේ. එතකොට මෙන්න මෙතන ආත්මීය දැනීමක් අපිට තියෙනවා ආත්මීය දැනීමක් කොහෙන්ද අර හේතුඵල ධම මෙන්න මෙතනයි තියෙන්නේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති කියනකොට. හේතු තියෙනකොට තියෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. මේ ඇති කල්ලි මේ වෙන්නේ. ඒ කියන්නේ ශබ්ද වර්ණ තිබ්බොත් ආත්මයක් තියෙන්නේ. මේ නැති කල්ලි මේ නොවේ. ඉමස්මින් අසති ඉදන් අහෝති. ඒ කියන්නේ සද්ද මේ ශබ්ද වර්ණ එකතු වෙන එක නැති වුණොත් අන්න ආත්මිකුත් නැති වෙනවා. ඉමස්ස උපජ්ජා ඉදන් උපජ්ජති. එහෙනම් ශබ්ද වර්ණ ඉපදුනොත් තමයි ආත්මයක් උපදෙන්නේ. ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධති. අන්න ඒ නිරුද්ධ වීමෙන් ආත්මය නිරුද්ධ වෙනවා. මෙන්න මේ අනාත්ම ධර්මයේ තුල ඇත්තටම මේ ආත්මීය අපි මේ අපි හිර වෙලා ඉන්න ආත්ම දෘෂ්ටියේ මිදෙන එකයි සක්කාය දෘෂ්ටි ප්‍රහීන කරනවා කියන්නේ. එහෙනම් මෙතන තියෙන සබ්බේ සංඛාරා කියන්නේ කුමක්ද? අපිට යම්කිසි ආත්මීය දැනීමක් දෙනවා නම් එයයි සබ්බේ සංඛාරා කියන්නේ. එහෙනම් සබ්බේ සංඛාරා කියනකොට වචී සංඛාරා, කාය සංඛාරා, මනෝ සංඛාරා කියනකොට ඒ චිත්ත සංඛාරා කියනකොට මොනවද මේ තියෙන්නේ? ආත්මීය දැනීමක්. ඔබ බලන්න ඔබට දුකක් දැනෙනවා නම් දුකට කෙනෙක් ඉන්න ආත්මීය දැනීමක් තියෙනවා. අන්න එහෙනම් ඒ මනෝ සංඛාරා. ඒකයි වේදනා සංඥා යටින් තියෙනවා කියන්නේ මනෝ සංඛාරා. ඒක කිව්ව ඔබ අඬනකොට ඒ උපමාව ගත්තොත් ඒ shabdේ අපි කිව්වා වචී සංඛාරා. අපි කිව්වා ඒ අඬනකොට ඇති වෙන ක්‍රියාවයි කාය සංඛාරා. එක එකම දෙයක තුන් සංඛාරා අපිට සබ්බේ සංඛාරා දකින්න තියෙනවා. හැබැයි මෙතන මොකද්ද කෙටියෙන් බැලුවොත් මේක හරි සරලයි. මොකද්ද වෙන්නේ? ආත්මයක් නිරූපණය වෙනවා. මේ දුක හිතුනේ මට. මටයි දුක. මමයි දුක් විඳින්නේ. අන්න ආත්මයක් තියෙනවා. දැන් මේ ධර්මය අවබෝධ වුණාම දුක් විඳින කෙනෙක් නැහැ. අන්න අනාත්මය. ඒකයි වචී සංඛාර වලට යතින් විතක්ක ਵਿਚාර තියෙනවා කියන්නේ. ඒකයි ආස්වාස ප්‍රාස්වාසයේ නිසයි ආස්වාස ප්‍රාස්වාසයේ නිසයි කාය සංඛාර. ඔබ බලන්න ඔබට කෙනෙකුට ගහන්නාලි ලොකු හුස්මක් අරගෙන බලයක් ගන්න ඕනේ. එහෙනම් ඒ ආස්වාස ප්‍රාස්වාස නිසයි කාය සංඛාරා තියෙන්නේ. ඔබ බලන්න කාය සංකාර ඔබ දැන් දැන් ඇවිදිනවා වැඩ කරනවා දැන් උයනවා දැන් අපි හිතමු එළවලු කපනවා අපි හිතමු මොන හරි දෙයක් ඒ කාය සංකාරයක් වෙන්නේ කොහොමද එතන මමයි ඇවිද්දේ මමයි එළවලු කැපුවේ මමයි ඉුවේ මමයි වැඩ කරේ අන කාය සංකාර ආත්මයන් නිරූපණය වෙනවා සංකාරා කොහෙවත් බාහිර හම්බ වෙන්නේ නැහැ කිව්වේ ඒකයි කාය සංකාර බාහිරින් හොයන්න යන්න එපා කවදාවත් හම්බ වෙන්නේ නැහැ මේ පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබට දේශනා කරන්නේ අවබෝධයෙන්මයි. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන්මයි ඔබට දේශනා කරන්නේ මේ ඔබට මේ පොත්වල කවදාවත් සමහරට හොයන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේක ගලප ගත්තොත් ඔබට දැනෙනවා සියල්ලම අවබෝධ වෙනවා ඔබට. ඔබ නිවන් දකින්නවාමයි. ඔබ ඒ කාන්තයෙන් ඔබේ සසර දුක නිමා වෙලා මේ මේ මොහොතේ ඔබ සත්‍ය අවබෝධ කරනවා. මේ ගලප ගන්න ඊටාම වටින මේ මාණික්‍ය රත්නයක් මේ පොත්වලට යටින් තිනු සැඟවුණු ඒ අමරණීය උත්තරීතර මාණික්‍ය රත්නයයි මේ ඉදිරිපත් කරන්නේ. ඔබටත් කවදා හෝ එය සාන්දිටික වේවි ප්‍රත්‍යක්ෂ වේවි. ඔබ තුලින් ඔබටම දකින්න ලැබේවි එයයි පරම සත්‍ය කියලා. අනාත්ම ධර්මයයි. ආත්මයක් නැහැ. නමුත් ඔබ වෙනද විදිහට වැඩ කරනවා වෙනද විදිහට ඇසිරෙනවා වෙනද විදිහට කතා කරනවා ඔබට අවබෝධයක් තියෙනවා මෙතන ආත්මයක් නැති බව. මේක දකින්න ලේසි නෑ මේක නෑ කියලා හිතන එකක් නෙමෙයි මේක අවබෝධ වෙනවා මේ මොකද්ද වෙන්නේ කියන එක මොකද්ද මේක හැදුනේ කොහොමද කියන එක අන්න හැදුනේ කොහොමද කියන එක දකින්න එකයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ සිත් කදපිලිවෙත් හැදෙන හැටි දකින්න එකයි මේ සිත අවබෝධ කරගන්නයි ඔබ මේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ ඒකයි මනෝ පුබ්බංගම ධම්මා කියුවේ එහෙනම් අපි මේ සිත අවබෝධ කරන්න ඕනේ ඒ පජානාති කිව්වේ ඒකටයි. පර්ජානාති යම් වේදේති තං සංජානාති යම් සංජානත්තම් විතක්කේති යම් විතක්කේතම් පජානාති කිව්වේ ඒකයි. එහෙනම් ඒ සත්‍ය කුමක්ද? අනාත්ම ධර්මයයි. ආත්මයක් නැහැ. මේ මොහොතේ ඔබ මේ කතා කරනවා. ඔබ මේ වැඩ කරනවා. ඔබ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර මෙතනමයි. හැබැයි එතන ආත්මයක් නිරූපණය වෙන්නේ. හරි පුදුමයි. සබහාදාම වගේ. ඔබ කතා කරන වචනට යට විතක්ක ਵਿਚාර එනවා. ඒ විතක්කනේ නිසායි ඒ වචනේ පිට වෙන්නේ. එන එතන ආත්මයක් නිරූපණය වෙනවා. මේ මමයි කතා කරන්නේ කියලා. ඒත් ආත්ම දැනීමක් ඇති වෙනවා. ඔබ ක්‍රියා කරන්නේ ගියත් මමයි කරන්නේ කියලා ආත්ම දැනීමක් එනවා. ඒ තුන් සංඛාර තමයි සබ්බේ සංඛාර ආත්මයක් ඔබගේ අභ්‍යන්තරයට දැනේ නම් ඒ වචනේ වේවා ක්‍රියාව වේවා ඒ චිත්තය වේවා එතර තියෙන සංඛාරයක් ඒ සංඛාරයයි යම් කිසි ආත්මීය දැනීමක් තියෙනවා නම් එතන සංඛාරා තියෙනවා අවිද්‍යාව තියෙන නිසායි ඒ දෙයක් කියලා දැනෙන එකමයි අවිද්‍යාව ඒමයි සංඛාරය ඒමයි විඥානය කිව්වේ අන්න ඒ නිසායි ඒ නිසායි මේ දකින්න මේවා එකිනෙක බද්ධයි වෙන් කරන්න බෑ. ඒක අවබෝධයෙන්ම දැකලා වෙන් කළොත් අර ඒවා වෙන් වෙන්නේ නැහැ. අවබෝධයෙන් දැක්කොත් ඒවා සත්‍ය වශයෙන්ම අවබෝධ වෙනවා. ඔබ ඔබගේ අන්න සක්කාය දිට්ටි ප්‍රහීන ඔබ සෝතාපන්නයි. මේ මොහොතෙමයි පෙරපසු නොවි සාන්දිට්ඨික ප්‍රත්‍යක්ෂ ධර්මය ඔබට හමු වෙනවා. ඔබ මේ මොහොතේම අවබෝධ කරනවා. මේ මරණින් මත්තේ ලබන දෙයක් නෙමෙයි. මේ මොහොතේම අවබෝධ වෙනවා. ඒ සාන්දිටික ධර්මය ඔබට අසන්න ලැබෙනවා. ඉතින් ඊටාම වටිනවා මෙන්න මේ තුන් සංඛාරා ගැන මන අවබෝධයක් ඔබට තියෙනවා නම් මේ හැම දෙයක්ම ඔබට මේ මුළු ධර්මයේම ගලප ගන්න හැකියාව ලැබෙනවා. එතකොට ඒක තමයි මේ චිත්ත ගෘහපතිතුමයි. එතකොට මේ අපිට මේ දකින්න ලැබෙනවා මේ කාමගු කියන මේ භික්ෂුන් වහන්සේ ඒ කියන්නේ රහත මේ කාමගු කියන තෙරුන් වහන්සේයි එතකොට චිත්ත ගෝපති තුමයි අතර මේ වෙන කතා බහ මේ ඉදිරිපත් කිරීම තුළ ධර්මයේ ඔබට දකින්න ලැබෙනවා වහන්ස කෙසේනම් දැන් ඊගාවට තව ප්‍රශ්නයක් අහනවා මේ චිත්ත ගෝපතුමා එතකොට කාමගු තෙරුණහසගෙන් අහන මේ ඊගාව ප්‍රශ්නේ වහන්ස කෙසේනම් සංඥා වේදේති නිරෝධ සමාපත්තිය වේද අන්න ඒක අහනවා. ගැඹුරුම තැනින් අහනවා. ගැහැවිය සංඥා වේදේති නිරෝධ සමාපත්තියට සමවදනා මහනවට මම සංඥා වේදේතිත නිරෝධයට සමවදින්නෙමි හෝ මම සංඥා වේදේති නිරෝධයට සමවදිමි හෝ මම සංඥා වේදේති නිරෝධයට සමවන්නෙමි හෝ මෙබඳු සිතක් පහළ නොවේ. ඒ කියන්නේ හිතලා බෑ සංඥා වේදනා නිරෝධ සමාපත්තියට සමාදින්න. දැන් සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියන්නේ කොහොමද? ඊගාවට අපේ සරලව මේක දකිමු. දැන් වේදනාවයි සංඥාවයි ඔබ දැන් දන්නවා ඔබගේම අභ්‍යන්තරයේ මේ ධර්මයේ දකින කෙනාට දකින්න ලැබෙනවා. ඔබ භාවනා කරන කොහොමත් ඔබට යමු වෙනවා. ඒ තමයි වචී සංකාර සංසිඳනවා. විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාස සංසිඳෙනවා. එතකොට කාය සංකාර සංසිඳෙනවා. සංඥා වේදනා සංසිඳනවා. ඒ කොහොමද? දැන් සති නිමිත්ත අල්ලන කෙනාටත් ඒක සිද්ධ වෙනවා. අන්න ඇගමිකින්ටත් ඒක සිද්ධ වෙනවා. ඒක විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධ්‍යාන, ဒုတိ ක ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ඔය කොහොම කිව්වත් එකයි. ඕව ඔක්කොම සංඛාරා. සංඛාර සංකත සකස් කරගත්ත දේවල්. ඒ ස්වභාවවල අර සංඥාව සුකුම කරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවා. එක නිමිත්තක හිත තියාගෙන ඉන්නකොට හිත විසිරෙන්නේ නැහැ. ඒතොර විතක්ක ਵਿਚාර සංසිඳනවා. ඒතොර තදාංග ප්‍රහාණයක්. එතකොට විතක්ක විතර පිරිසුකේ ප්‍රථම ධානය. එතකොට ප්‍රථම ධානයට එනකොට ඇත්තටම කාය සංකාර සංසිඳිලා තියෙන්නේ. සබ්බකාය පටිසංවේදී අසසිස්සා පසසිසම් කියන දැනින් තමයි එන්නේ. එතකොට දීගං වාසසසෝ රස්සං වාසසෝ කියන සිහිය පවත්වන එක. එතකොට ඊට පස්සේ එනවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීති පටිසංවේදී අස්ස සිස්සාම සික්කති. ප්‍රීති පටිසංවේදී පස්ස සිස්සාම සික්කති. ඊට පස්සේ එනවා සුඛ පටිසංවේදී අස්ස සිස්සාම සුඛ පටිසංවේදී පස්ස සිස්සාම. මේ මේ කියන්නේ මොකද්ද? මේ වාක්‍ය ගොඩක් නෙමෙයි. මේක හරි සරලයි. දැන් දැන් ආස්වාස ප්‍රාස්වාස දැන් හිත පිට යන්නේ ඒක නිමිත්තක තියන් ඉන්නවා. අපි තුමු තොලාග්‍රේ කියලා උස්ම වදින තැන සිය පවත්වනවා. අපි ආනාපාන භාවනාවේ මේ බලමු ලෞකික සමාධිය යන හැටි. එතකොට එතන විතක්ක ਵਿਚාර සංසිඳිලා දැන් දැන් හුස්ම තොලාග්‍රයට සීමා වෙනවා. ඊට පස්සේ ඒක දැන් සිත තුලින් දකින්න යනවා. එතකොට දැන් මෙතන කාය සංකාර සංසිඳිලා. සබ්බකාය පටිසංවේදී අසිසල්. එතකොට එතනින් එනවා අර හුස්ම ඒකාග්‍රතාවය තුළින් එන චිත්ත ප්‍රීති පටිසංවේදී කියන තැනට. එතකොට එනකොට අර විතක්ක ਵਿਚාර සංසිඳිනවා. දැන් එතකොට කාය දැන් කාය සංකාර සංසිඳිලා වචී සංකාර සංසිඳිලා. ඊට පස්සේ තියෙන චිත්ත සංකාර සංසිඳෙන. අන්න එතකොට ප්‍රීතිය සංසිඳලා සුඛය සංසිඳලා ඒකාග්‍රතාවයට එන තැන. ඒ කියන්නේ කම්පණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නොදෙන ස්වභාවයට යන ගමන මේ. අන්න එතන අය ඔබට හමුවන්නේ වේදනා සංඥා හතරෙනි ධ්‍යාන අවස්ථාව ඒකාග්‍රතාවය. එතකොට ඒක ධ්‍යාන පැත්ත පැත්තකින් තියන්න ඔබ සාමාන්‍ය සතර ඉරියව්වෙවත් මේක හමු වෙනවා. හුස්ම දැන් දැන් සිතේන අරමුණේ සත්‍ය දකින්න කොටත් ඒක හමු වෙනවා. දැන් බාහිර ඇත්ත නොවනකොට විතක්ක ਵਿਚාර සංසිඳෙනවා. අයි මොකක් ගැනද අපි විතක්කනේ කරන්නේ? එතකොට මෙතන සිතත් සංසිඳනවා. මෙතන බාහිර දෙයක් නැහැ, සිතේ දෙයක් නැහැ කියලා දන්නකොට. එතකොට අපි දෙයක් කියලා ගත්තොත් ඒ ඒ කය කියන්නේ මේ කර්කජ කය නෙමෙයි. ස්කන්ධ කාය. ස්කන්ධ කාය කියන්නේ දෙයක් කියලා ගත්තොත් දැන් පොත කිව්වොත් එතන කයක් තියෙනවා. ස්කන්ධ කාය තියෙනවා. මේස කිව්වොත් ස්කන්ධ කාය තියෙනවා. අපි හදාගත්ත දෙයක් දෙයක් හදාගෙන තියෙන දෙයක් කිව්වොත් එතන කාය අන්න කාය සංකාර සංසිඳනවා කියන තැන දැන් ක්‍රියාවක් සංසිඳනවා දැන් අපිට හැමසෙම ක්‍රියාවක් නිරූපණය වෙනවා දෙයක් වගේ නිරූපණය කරන දෙයක් යන දෙයක් සිද්ධියක් වෙන දෙයක් අන්න සංසිඳනවා කාය සංකාර සංසිඳනවා ආස්වාස ප්‍රාස්වාස සංසිඳනවා කියන ඕකම තමයි ඒකම තමයි එතකොට වචී සංකාර එතනම තමයි විතක්ක විචාර සංසිඳනවා කියන්නේ. ඒතර මේක මේක සතර ඉරියාවෙම දකින්න ලැබෙනවා. ඔව් දෙයක් මේ අත්‍තරම කිව්වොත් මේ තුන් සංඛාරම අත්‍තරම සංසිඳනවා. අත්‍තරම මේ සත්‍ය දකින්න තැන. සිතරන අරමුණේ සත්‍ය දකින්න තැන. මේකත් බාහිර බාහිර ඇත්ත නොවන තැන ප්‍රීතියක් හට ගන්නවා. සුඛයක් තියෙනවා. ඒක ප්‍රායෝගිකව ඔබට අත්දැකීද ලැබෙනවා. සිත සිත සිත දෙයක් නැති බව වෙනකොට තවත් ඒ සුඛය වැඩි වෙනවා. එතකොට අභිප්‍රමෝදන් චිත්තං කියන පැත්තට යනවා. නමුත් අපි ඉස්සලා මෙතන බලමු. මෙතන සංඥා වේදනා නිරෝධයක් එනවා. ඒ කියන්නේ මෙතන සිත් සංකාර සංසිඳන තැනකුත් වෙනවා. චිත්ත සංකාරම් පටිසංවේදී අසසිසපස්ස සම් කිව්වේ අතන භාවනාවේ අර ආනාපාන භාවනාව පැත්තේ එන වචනයක්. නම් දැන් මෙතනදී සතර ඉරියව්වෙම සත්‍ය දකින්න කොටත් එවැනි ස්වභාවයක්ම ඔබ වේදනා සංඥා නිරෝධ ඒ සංසිඳන ස්වභාවයක් එනවා. ඒ කියන්නේ කම්පණය වෙන ස්වභාවයක්. ඔබට බාහිරත් එක්ක කම්පණය නොවන ස්වභාවයකට එනවා. අන්න එතනයි නිරෝධ සමාපත්තිය. ඉද වික්කේ බික්කු මේ ශාසනේ. අන්තර පිරිවැඩියෝ නිරව සමාපත්තිය සමවදිනවා. එතන කෙනෙක් ඉන්නවා. මෙතන කෙනෙක් නැහැ. ඒකයි වෙනස. ඉතින් මෙන්න මේ තැන තමයි මෙතන ධර්මය තුල ඔබට දකින්න ලැබෙනවා. දැන් දැන් මේ කාමගුතරුන් වහන්සේ මෙන්න මේක චිත්ත ගෝපතිට පැහැදිලි කරනවා. හැබැයි මේ වේදනා සංඥා නිරෝධ වෙන්නේ අපි අරමුණේ සත්‍ය දකින්න කොටයි. අරමුණේ සත්‍ය දකිනකොට අපිට අපිට ඇත්තටම අභ්‍යන්තරයේ වෙන සංසිඳීමක් එනවා. ඇත්තටම එතන ඒ සංසිඳීම තමයි මේ මෙතන රහතන් වහන්සේ ගිය ගමන යන්නේ රාගදේශමෝ කෙලෙස් සංසිඳන ගමන යන්නේ. එතන මෙතන මේ ඉදපික්ක වෙකු මේ ශාසනයේදී තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ. රාගදේශමෝ කෙලෙස් සංසිඳන එක. සමත විපස්සනා යුගන්ධන් ගමනක් යන එක. අනිත් ශාසනය අපිට මේ අර හුස්ම ඒකාග්‍ර කරගත්ත සමතේ වඩන ගමන හම්බ වෙන්නේ නැහැ ඒක. මෙතනදී දර්ශන ඥාණයෙන් තමයි මේක ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ සිත කියලා දෙයක් නැති බවට අවබෝධය ඇති වෙන තැන. හැබැයි ඒක වෙනාට ප්‍රායෝගික වෙනකොට තමයි අන්න එන අරමුණු වල සත්‍ය දකින්නවා. අන්න එතනදී තමයි ඒ කෙනා වචී සංකාර සංසිඳෙනවා. අන්න කාය සංකාර සංසිඳෙනවා. චිත්ත සංකාර සංසිඳෙනවා. අත් දකින්න ලැබෙනවා. අයි කෙනෙක් නැහැ. කරන කෙනෙක් නැහැ. කියන කෙනෙක් නැහැ. එතන හිතන කෙනෙක් නැහැ. එතකොට හිතට හිමිකාරයක් නැහැ. එතකොට වචනෙට හිමිකාරයක් නැහැ. එතකොට ඒ ක්‍රියාවට හිමිකාරයක් නැහැ. අන්න අනාත්ම ධර්මයම වෙනවා. අර ධර්මතාවයේ දකින්න හැමතැනම ධර්මතාවයක් විතරයි යමු වෙන්නේ. අන්න එතන තමයි වේදනා සංඥා නිරෝධේ ඉද බික්කේ බික්කු මේ ශාසනේ. සංඥා වේදනා නිරෝධයක් දකින්න ලැබෙනවා. ඒ කාරණාව තමයි ඇත්තටම ප්‍රායෝගිකව බාද්දැකීම් සහිතවම මේ නිරෝධ සමාපත්තියේ සත්‍ය කතාවෝකයි. දැන් අන්‍යාගමිකයට කෙනෙක් ඉන්නවා එතන. ඔබ දන්නවා ඒක පොට්ටපාද සූත්‍රය හොඳින් දකින්න ලැබෙනවා. පොට්ටපාද ආත්ම සංඥා තුල ඉඳගෙනයි නිරෝධ සමාපත්තිය ගැන කතා කරන්නේ. නමුත් බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තිය පැහැදිලි කරන සංඥා අபிසංකර නිරෝධයක් කියලා. එතන පොට්ටපාද එතන ආත්ම සංඥාවක් නැති බව. නමුත් පොට්ටපාද ආත්ම සංඥාවක් ගැන කතා කරනවා. මේ දෙක තමයි මේ ඉද බික්ක බික්ක මේ ශාසනයත් බාහිර ශාසනයත් අපිට හඳුනා ගන්න තියෙන හොඳම සූත්‍රය තමයි පොට්ටපාද සූත්‍රය. වහන්ස කෙසේනම් සංඥා වේදේති නිරෝධ සමාපත්තිය වේදේයි ගැහැවිය සංඥා වේදේති නිරෝධ සමාපත්තියට හිතලා සමවදින්න බැරි බව අර හිතලා සමවදින්න බැරි බව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ සමවදනා මනහුට මම සංඥා වේදේති නිරෝධයට සම වදින්නෙමි හෝ මම සංඥා වේදේති නිරෝධ නිරෝධයට සම වදිමි හෝ මම සංඥා වේදේති නිරෝධයට සම වන්නෙමි හෝ මෙබඳු සිතක් පහළ නොවේ. ඒ කියන්නේ මම සානිය සමවදිනවා කියලා සිතක් පහළ වෙන්නේ නැහැ කියන එක. වැනිතු යම් සිතක් ඔහු ඒ බැව් පිනිස පමුණුවා නම් එසේ පමුණුව පමුණුම ඔහුගේ සිත වඩනාලක් දේවේ මන වහන්සයි චිත්ත ගැවි මත්තේ පැනයක් කරයි වහන්ස සංඥා වේදේ දැන් මෙතනදී ඒ වාක්‍ය තුල තියෙනවා යම් සිතක් ඔහු ඒ බැව් පිනිස පමුණුවනවා කියන එක. ඔන්න ඔය වාක්‍යය තාම වැදගත්. ඒ කියන්නේ ඒ වෙනුවෙන් ඔබ සත්‍ය දකින එකයි මෙතන තියෙන. අපි ඒක සූත්‍රයෙන් බැලුවොත් ඒක හොඳට පේයි. අහං සංඥා වේදේති නිරෝධං සමාපatti වා අහං සංඥා වේදේති නිරෝධං සමාපatti වා අහං සංඥා වේදේති නිරෝධං සමාපatti වාති අත කවස්ස පුබ්බේව තථා චිත්තම් භාවිතං හෝති යන්තං තත්තාය උපනෙතිති අනේකට මේ උපනිශ්‍රය වෙන තත්තාය කියලා ඒ කියන්නේ තථා ඒ කියන්නේ මේ දෙයක් ඉත්තත්වයක් නැති ඒ තථාත්වයට එන්න ඕනි ඒ කියන්නේ දෙයක් කියලා ගත්තොත් එතන ඒ නිරෝධ සමාපත්තියට සමවදින ආකාරය තමයි මෙතන මේ වාක්‍ය තුල තියෙන්නේ. මෙතන මෙතන අර තේරුමේ තියනවට වැඩිය ගැඹුරු අර්ථයක් අපිට සූත්‍රයේ දකින්න ලැබෙනවා. අත කවස්ස පුබ්බේ තථා චිත්තම් භාවිතං හෝති අනු චිත්ත භාවිතයක් මෙතන සවිතක්කයි සවිචාරයි. චිත්තම් භාවිතං හෝති යන්තං තත්තාය උපනෙත්ති අර උපනිශ්‍රය වෙනවා. යම්කිසි තත්තාකාරයෙන් මේ සත්‍ය දකින තැනයි මේ උපනිශ්‍රය වෙන්නේ. තත්තාකාරයේ දැකීමයි එතකොට සංඥා වේදනා නිරෝධයට මේ සතර ඉරියව්වට එන අරමුණේ සත්‍ය දකින තැනයි මේ උපනිශ්‍රය වෙන්නේ නිරෝධ සමාපත්තිය හමුවන්නේ කියන එකයි මේකේ තේරුම. සාදු බන්තේ කියලා එතකොට චිත්ත ගෝපතුමා ඒ වාක්‍යයේදී එතන සූත්‍රය තුල අපිට දකිලා. කෝ විත්තෝ විත්තෝ ගහපති අන්න දැන් ඊගාවට ආයි මම නවතත් පණයක් අහනවා පඤ්ඤාහං ආපුච්චමි එතකොට වහන්ස සංඥා වේදේති නිරෝධයට සමවදනා මහණුන් වහන්සේගේ කවරදාම් වූ පළමු නිරුද්ධ වේද සංඥා වේදනා නිරසවත සමවදන මුලින්ම නිරෝධ වෙන්නේ කවර ධර්මයක්ද ඉතින් කාය සංකාරා හෝ ඉතින් වචී සංකාරා හෝ ඉතින් චිත්ත සංකාරා හෝදයි ගැහැවිය සංඥා වේදේති නිරෝධයට සමවදනා මහණෝගේ වචී සංකාර පළමුව නිරුද්ධ වේ අනු වචී සංකාරා පළමුව නිරුද්ධ වේ ඉන්පසු කාය සංකාරාද, ඉන්පසු චිත්ත සංකාරාද නිරෝධ වේ. මනව වහන්සයි අන චිත්ත ගැහැවිය පිළිතුරු දෙනවා. එතකොට අර විතක්ක ਵਿਚාර සංසිඳන පළමු අවස්ථාව ඒ මුලින් සංසිඳන බවත් දෙවනුව කාය සංකාර සංසිඳන කියන ආස්වාස ප්‍රාස්වාස හුස්ම නොදැන යන ස්වභාවයේ එතන කාය සංකාර සංසිඳන ස්වභාවය. ඒතර ප්‍රථම ධාන අවස්ථාව ලෞකික ධාන වලත් අපිට දකින්න ලැබෙනවා විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථාව. දෙවෙනි ධාන ඉදිරිය අපිට දකින්න ලැබෙනවා අර විතක්ක ਵਿਚාර සංසිඳන ප්‍රීසුක ඒකාග්‍රතාව කියන්නේ ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන ස්වභාවය කාය සංකාර සංසිඳනවා. ඒතර හතරවෙනි ධාන ඉදිරිය අපිට දකින්න ලැබෙන්නේ ඒතර වේදනා සංඥා සංසිඳන තැන. එතකොට ඒකම බුදුන් වහන්සේ එතකොට මේ මේ කවුද මේ කාමගු තෙරුන් වහන්සේ පැහැදිලි කරන ආකාරයත්. එතකොට මත්තේ පැණයක් අසමින් නැවතත් පැණයක් ආනවා. ඔයාලට වහන්ස මේ යමෙක් මලෝ මලේද කලුරිය කලේද යම් මේ මහන කෙනෙකුන් සංඥා වේදේති නිරෝධයට සම්වන්හුද මොවුන්ගේ වෙනස කිමෙක්ද අන්න මරණු කෙනෙක්ගෙත් එතකොට සංඥා වේදනා දැනෙන්නේ නැහනේ. එතකොට අහනවා මරණු කෙනෙක්ගෙත් එතකොට සංඥා වේදේති නිරෝධයට සමවන්නුගෙත් වෙනස කුමක්ද කියලා. ගැහැවිය. මේ යමෙක් මලේද කලුරිය කලේද ඔහුගේ කාය සංකාරය නිරුද්ධය. සංහි වචී සංකාර නිරුද්ධය. සංහි චිත්ත සංකාර නිරුද්ධය. මරණට පස්සේ මේ තුන් සංකාර පනවන්නේ පනවන්න බෑ. එතකොට එතන ආත්ම ස්වභාවයක් ආයි නිරූපණය වෙන්නේ නැහැ. එතකොට ප්‍රාණ ස්වභාවයක් නැහැ. එතකොට සංහි යාහු පිරිහුනේ උණුසුම සංහීය. ඒ කියන්නේ උණුසුම නැති වෙලා. එතකොට එතන අජීවි ස්වභාවයක්. ඉඳුරෝ නාටය. ඉඳුරන් වැඩ කරන්නේ නැහැ. ගැහැවිය. යම් මේ මහනකුන් සංඥා වේදේති නිරෝධයට සමවන්නේද ඔහුගේ කාය සංකාර නිරුද්ධ සංහී දැන් මේ මහාන කෙනෙක් ගැන කතා දැන් දේශනා කරන්න. දැන් කලින් මැරුණු කෙනෙක් ගැන. මැරුණු කෙනෙකුට මේව පණවන්න බෑ. ඒක පැහැදිලි කරා. ඊට පස්සේ භික්ෂුවක් ගැන පැහැදිලි කරනවා. ද සංඥා වේදේති නිරෝධ සමාපත සමාදින මහාන කෙනෙක් ගැන පැහැදිලි කරනවා. මහාන යම් මහාන කෙනෙකුන් සංඥා වේදේති නිරෝධයට සමාදීද ඔහුගේ කාය සංකාරය නිරුද්ධය. වචී සංකාර නිරුද්ධය. චිත්ත සංකාර නිරුද්ධය. තුන් සංකාර නිරුද්ධයි. කියන්නේ මේ ඉදපික්ක වික්කු මේ ශාසනයේ මහාන කෙනෙක් ගැනයි මේ පැහැදිලි කරන්නේ. වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර නිරුද්ධයි. එතකොට චිත්ත සංකාර නිරුද්ධය සංහිය ගෑවිය මේ යමෙක් මලේද කලුරිය කලේද යම්